දකුණු ආසියාවේ විශාලතම මද්‍රව්‍ය තොගය ද අත්අඩංගුවට ගැනීම. මේ මද්‍රව්‍ය තොගය දල වශයෙන් කිලෝග්‍රෑම් 800කට ආසන්නයි. ඒ අනුව අද දින ප්‍රයාගත් මුළු කොකේන් තොගයේ වටිනාකම රුපියල් බිලියන 12කට ආසන්නයි. 2013 වර්ෂයේ සිට මේ දක්වා කොකේන් කිලෝග්‍රෑම් 1356. ඒ අනුව මෙම මුළු කොකේන් තොගයේ වටිනාකම 2010 ඉඳලා මේ දක්වා ප්‍රයාගත් කොකේන් තොගයේ වටිනාකම රුපියල් බිලියන 20කට ආසන්න වෙනවා. මද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව තවදුරටත් මේ ගැන පරීක්ෂණ පවත්වනවා. විශේෂයෙන්ම මේ අපි අත්අඩංගුවට ගත්ත කන්ටේනරය ඇතුළු තවත් කන්ටේනර් තුනක් ඇනවුම් කර තිබෙන්නේ ඉන්දියාවේ බාර තිම්බ කියන සමාගම මගින් මේ සමාගම නවදිල්ලියේ ලියාපදිංචි වෙච්ච සමාගමක්. දැන් එහි නියෝජිතයින් සිටින්නේ ඉන්දියාවේ. ඉතින් කවමත් ඒ සම්බන්ධව විමර්ශන සහ පරීක්ෂණ සිදු කරනු ලබනවා. මේ නැව සම්බන්ධයෙන් කටයුතු කරපු දේශීය නියෝජිතයා සම්බන්ධයෙන් අපි විමර්ශන සිදු කරනවා.